කතා කරන්නේ විදිහට සීනාන්තර බල සූත්‍රයේ ඊගාවට කියන්නේ අන්කයයි අපේ මේ ඉතිරිපත් කරගන්නේ මේ මේ සීනාන්තර බල සූත්‍රය කලින් සඳහන් කරගත්ත විදිහට අංගුත්තර නිකායේ දෙකොලක සඳහන් වෙනවා අටක නිපාතේ සඳහන් වෙනවා කාරණා අටකින් සංග්‍රහ වෙලා දසක නිපාතේ සංග්‍රහ වෙනවා කාරණා 10කින් යුක්තයි මේ දෙකෙන්ම නැත්නම් අටක නිපාත සූත්‍රයෙන් පදක නිපාත සූත්‍රයෙන් සඳහන් කරන්නේ ක්ෂීණාතයන් වහන්සේ නාමකගේ ආකාරය අයුරුව. උන්වහන්සේට කියන බලකන්දරාව. ඉතින් මේ රහත් ක්ෂීණාතෝ තත්ත්වයට පත්වෙච්චි සුකුමන් වහන්සේගේ ලෝකයේ පැත්තෙන් මේ ධර්මයේ දිහා බලන්ට අපි පුරුදු වෙන්නේ අපිත් ඒ පාරේ පාරේ යන්ත පෙළ ගැහිලා පැදී පැහැදී ඉන්න පිරිසක් වශයෙන්. මේව බලනකොට ඒ සීනාස්ත්‍රයන් වහන්සේගේ මේ අවතුම් පැවතුම් විශේෂයෙන්ම ඒ සීනාස්ත්‍ර භාවයේ ලබා ගැනීමට කටයුතු කරන ඇත්තන්ට ලොකු හැකි සංඥාවක් ලබා මම මේක කරන්න ඕනේ. මම මේක කරන්න මට මේක කරන්න පුළුවන් කියලා ලොකු ආරාධනයක් මේක. ඒ නිසා මේ ධර්ම කොටාසොට අහුම්කම් දෙනකොට යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මෙව්ව අපිට වැඩක් නැහැ අපිට තාම මූලික විපස්සනා ඥානවත් පහළ වුණේ නැහැ සෝතාපට්ටි මාර්ග ඵල හිත් පහළ වුණෙත් නැහැ නිසා මොකටද අපිට මේ සීනාස්සෝ බල කියලා හිතෙනවා නම් අපිට ඒක හිතා ගන්න වෙනවා ඒක පරාජිත හිතක් ඒක පසුබාන හිතක් එවැනි හිතකින් යුක්තව මේ වගේ අපි හිත ගමනක් යන්න බෑ ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ හැම වෙලාවෙම මේ අපි බලාපොරොත්තු වෙච්ච දැනටපත් වෙච්ච ඒ උත්තරමන් වහන්සේලාගේ ප්‍රකාශන උන්වහන්සේලාගේ ආකල්ප උන්වහන්සේලා ලෝකෙ දිහා බලන හැටි දැක්ම ඒ කාන්තේම අපේ ගමනට සම්පාංශනයක් දිරිදීමක් හැකි සංඥාව වැඩි වෙනවා. ඒ නිසා මෙවුවා ඈත දෙයක් නොගැලපෙන දෙයක් කියලා ඈත් කරන්නත් ඒ විතරක් නෙමෙයි ධර්ම දේශනාවේදීත් මම බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් මේ කාරණා අපේ මේ යෝගාවචර ජීවිතයට අපිට දිරවන තාලෙට අපිට වැටෙන තාලෙට පුළුවන් තරම් අත්දැකීම් පත්තර කිට්ටු කරන්න. නමුත් මූල ධර්මයේ සඳහන් වෙන්නේ මේ රහතන් වහන්සේගේ වගතුක වගේ. අපි මේ සීනාස්ව බල සූත්‍රය සාක්ෂි වශයෙන් තියාගත්තේ තවත් සූත්‍රයකට ඔප්නංගීමක් වගේ මේ සූත්‍රයේ අවසාන කුළු ගැනීමක් වගේ ඒක තමයි සුතවන්ත සූත්‍රය නැත්නම් සීලවන්ත සූත්‍රය. මේ තමයි අපේ නිදා. මේ විදිහට කල්පනා කරලා අපි දැන් සීනාසවයන් වහන්සේ නමකගේ බල හතරක් මේ වෙනකොට සාකච්ඡා කරලා අමාරයි. කෙටියෙන් මතක් කර ගන්නවා නම් පළම වෙනිම සීනාසවයන් වහන්සේ මම දැන් සීනාසවයි මෙන්න මේ කාරණාවෙන් මට ඒක පැහැදිලි වෙනවා කියලා ඉස්සලාම දකින්නේ මොකද්ද? උපනෝපන් සියලු සංස්කාරමයන් දිහා බලනකොට සීනාසයන් වහන්සේට හැම වෙලාවෙදි මේක අනිත්‍ය බව වැටහෙනවා. එනිසා සංස්කාරයක් ඉදිරිපත් වෙච්ච පමණින් එහි අනිත්‍ය බව වැටහෙන නිසා සීනාසයන් වහන්සේ දැනගන්නවා මම පු탁තන කාලේ, සීක කාලේ හිටියා වගේ නෙවෙයි. දැන් අනිත්‍යතාවයේ නොවැටෙන එකම අරමුණක්වත් මට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක උන්වහන්සේට බලයක්. දෙවෙනි කාරණාව තමයි මේ ලෝකය කියලා කියන්නේ අඟුරු කබලක් වාගේ තමයි උන්වහන්සේට වැටෙන්නේ. අංගාරකාසූපම කියලා තමයි පෙන්වන්නේ. කුෂ්ඨ රෝගය ඇති කෙනාට ඇතරීම හරි පහසුවක්. හරි සැපක්. නමුත් ඒකෙන් කුෂ්ඨ රෝගය තනිප වෙන්නේ නැහැ. රෝගෙ වැඩි වෙනවා. ඒ වගේ තමයි ලෝකය මේ ඇහ කන දිවනාසය ශරීරය කියන මේ තුවාල පහ නැත්නම් කුෂ්ඨ ස්ථාන පහ තවන්ට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ හොයමින් යන නැත්නම් රූප සද්ද ගන්ධ රස ස්පර්ශයෙන් පිරිච්ච අඟුරු වලක් වාගේ තමයි සර්වඝාතන් වහන්සේ පේන්නේ. තුන්වෙනි කාරණාව තමයි රහතන් වහන්සේ නිතරම විවේකයට බර විවේක නිස්සිත විවේකයට හැලිච්ච විවේකයට නැමිච්ච නිස්සරණාධ්‍යාසයේ තමයි හැම දෙයකම කල්පනා කරන්නේ හැම දෙයකම උපයන්නේ. ඒක උන්වහන්සේට කවුරු කොහොම ඇවිල්ලා කුප්පණ්ඩ හැදුවත් කවුරු කොහොම ඇවිල්ලා අවසන් හැදුවත් උන්වහන්සේ ළඟින් ඒ කුප්පන ගතිය අකුප්පන ගතියකටපත් වෙනවා. අවිසිච්ච ගතිය නෑවිසිච්ච ස්වරූපයටපත් වෙන උන්වහන්සේගේ හිතක් ඒවා. එනිසා කුප්පන දෙයක් වේවා අකුප්පන දෙයක් වේවා ඉදිරිපත් වෙන ස්වභාවයෙන් උන්වහන්සේ දැනගන්න තමන්ගේ හිත ඒකට දක්වන ප්‍රතිචාරයෙන් දැන් මම ඉස්සර වාගේ නෙවෙයි ඒ කිපෙන සුළු ගතිය නෑ මගේ හිත විවේකනින්නම් චිත්තං හොදී විවේක නින්නම් විවේක පබ්බහාරං විවේකට්ටං ආදී වශයෙන් විවේකයටමයි නැමිලා තියෙන්නේ මේ තුන්වෙනි කාරණා හතරවෙනි කාරණාව අපි ගිය පාඩත් පිට පාඩත් හොඳ විස්තර සහිතව ඉගෙන ගන්න බැලුවා වැඩියෙන් අස්තර විස්තර සහිතව මේ මොකද රහතන් වහන්සේට සීනාසයන් වහන්සේට සතර සතිපට්ඨාණය භාවිතයි සුභාවිතයි එනිසා යම් අරමුණක් එනකොටම මේක අයිති වෙන්නේ කායානුපස්සනාවටද නැත්නම් වේදනානුපස්සනාවටද නැත්නම් චිත්තානුපස්සනාවටද ධම්මානුපස්සනාවටද කියලා ආයි කවුරක්වත් ඇවිල්ලා පෙන්ලා දෙන්න ඕන කමක් නැහැ අරමුණ එනකොටම දැනගන්නවා ඒ කාය සම්බන්ධ රූප සම්බන්ධ දෙයක් නම් මේක කායානුපස්සනාව. එතකොට උන්වහන්සේගේ හිත ඉබේම කායානුපස්සනාව සතිපට්ඨාණයට වැටිලා ඒකෙන් ගන්න තියෙන සාරේ ධර්ම රසය ඉබේම ආරම්භෙන්ට හිත සූදානම්. හිත පුහුණු වෙලා තියෙනවා. දෙන්න දක්ෂ වෙලා ඒ වගේම යම් වේදනාවක් වින්දනයක් එනවනම් ඒක වහාම වේදනානුපස්සනා සතිපට්ඨානෙ වැඩෙනවා සතිපට්ඨානෙ දිගේ ගමන් කරනකොට ඒ තුලින් ලබාගත යුත්තා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැත්නම් අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ආදි වශයෙන් ඒක තුලින් ලබා ගන්න පුළුවන් ඔක්කොම ධර්ම රාශී පිළිම රැකේ. එහෙම නැත්නම් චිත්තානුපස්සනාවකට වැටෙනවා. මේක හොඳයි මේක නරකයි මම දැන් දිනුවා මම දැන් පෙරදුනා මේක කම්මැලි මේක උනන්දු යাদি වශයෙන් භාවනා කරනකොට හෝ වේවා වෙන අනික් අවස්ථා කරන වෙලාවක වේවා හිතට යම් කිසි ආවේගයක් ආකල්පයක් මතුණා නම් ඒක චිත්තානුපස්සනාවට දාගන්න හිත ඉබේම ක්‍රියාත්මකයි චිත්තානුපස්සනාවට ආවට පස්සේ ඒ තුල ඇත්තා වූ අනිත්‍ය ලක්ෂණය අනිත්‍යානුපස්සනාව දුක්ඛ ලක්ෂණය දුක්ඛානුපස්සනාව අනාත්ම ලක්ෂණය අනාත්මානුපස්සනාව ආදී මේ ධර්මතාදිගේ හිත ඉබේම වැඩ කරනවා අර කාලයක් පුරා භාවිත සුභාවිත බැවින් අවසානයේක ඒකෙන් ගන්න තියෙන මධ්‍යම සාරේ වෙන අනිත්‍ය දුක්ඛනාත්ම මත කරගෙන ඉවරයි කරන්නේ. ඒ වගේ තමයි යම් වින්දනයක් යම් දත යුතු කාරණාවක් ධම්මානුපස්සනාවට වැටෙන දැනීමක් අපි අර කියපු කායන පස්සනාවට නොවෙන වේදනානුපස්සනාවට නොවෙන චිත්තානුපස්සනාවට නොවෙන යම් පරිබාහිර දැනීමක් වෙනවනේ ඒක ධම්මානුපස්සනාව බව දැනගන්නවා. ඒ දැනගෙන ඒක ධම්මානුපස්සනා ධම්මානුපස්සනා ප්‍රතිපත්තාණයට දාගෙන ඒ තුලින් ක්‍රියාත්මක වෙනකොට කවදානේ තුලින් අනිත්‍ය දුක්ඛනාත මත කරගන්න. ඒ නිසා කිසිම අරමුණක් ආදන්වාසේ ඉදිරියටපත් වෙන කිසිම අරමුණක් මේ රහතන් වහන්සේගේ මේ සතර සතිපට්ඨාන වැටෙන්නේ නැති දෙයක් නෑ. වැටුනොත් ඒකෙන් අනිත්‍ය දුක්ඛනාත්ම පහල කරගන්න බැරි ගතියක් ඒක පිළිබඳව නුපුහුණුතාවයක් කෝලගතියක් රහත් හිතේ. සීනාසව හිතේ නැහැ. ඒ නිසා ඒක අරමුණක් වෙන පමණින්ම සීනාස වෙනවා කියලා දැනගන්න මගේ හිත දැන් අමුතුයි. මගේ හිතට මේ තරම් බලයක් මේ කාරණා හතරට පස්සේ අද ඉදිරිපත් වෙන්නේ රහතන් වහන්සේට නිතරම සතර සම්‍යක් ප්‍රධාන වීරිය හතර එළඹිලා තියෙන නිසා අරමුණු එන ගානේ උන්වහන්සේ දැනගන්න මගේ හිත දැන් rahat වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මේ බලයන් බලයන් ක්‍රියාත්මක වෙමින් තමයි පවතින rahat වෙන්නේ. ඉතින් මේ සම්මා ප්‍රධාන කියන එක මේ රහතන් වහන්සේට බලයක් වීම ගැන නම් මම හිතනවා බෞද්ධයෙකුට සතාවන්තිකුට තේරුම් අරගන්න ඉතර අමාරුවක් නැති වෙයි කියලා. නමුත් මේ සතර සම්මප්පදාන අපි දන්නා තාලෙට වෙන විදිහකට කියනවා නම් තාම රහත් භාවයට පත්වෙච්චි නැති කෙනෙක් අඳුනාගෙන තියෙන තාලට විග්‍රහ කරලා බැලුවොත් සැක හිතෙනවා මොකටද මේක රහතන් වහන්සේ කියන්නේ මොකද සම්මා සතර සම්මාප්පදාන කියන එක සූත්‍ර පිටකේ විස්තර කරන්නේ <clears throat> අනුප්පන්නානං පාපකානං ධම්මානං පහානාය අනුප්පාදාය අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පක්ඛන්නාති පදා උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය එහෙම නැත්නම් අනුප්පන්නානං කුසලාන කුසලානං ධම්මානං උප්පාදාය එහෙම නැත්නම් උප්පන්නං කුසලානං ධම්මානං ඉතියා වේ පුල්ලාය ආදී වශයෙන් සඳහන් කරනවා යම් කිසි නූපන් අකුසල ධර්මයක් වෙනව නම් ඒ නූපන් අකුසල ධර්මය නූපල නූපදීම කප්සා කරලා ගන්න. ඡන්දය කුසල ඡන්දය පහළ වෙනවා ව්‍යායාම කරනවා අරමුණ ලද වීර්ය ඇතිව හිත දැඩි කරගන්න. ඒක කොහොමඩක්වත් ආයේ මතුවෙන්න දෙන්නෙම නැති වෙන්නේ. ඒ වගේම තමයි යම් කිසි ඉපදිලා දැනට තමන්ට ආශ්‍රයයටපත් වෙලා තියෙන කුසල අකුසල ධර්මයක් තියෙනවනම් ඒක ප්‍රහාණය කිරීම පිණිස හිතේ දැඩි කැමැත්ත ඇති කර ගන්න කුසල ඡාන. ඊගාට ව්‍යායාම් කරනවා. ආරම්භන වීර්යය. සිත දැඩි කරගෙන ඒක සම්පූර්ණයෙන් ප්‍රහාණය දක්වනවා. යම් කිසි නූපන් අකුසල ධර්මයක් අපි කියනවා නම් නොවැඩපු සතිපට්ඨානයක් නොවැඩපු ධානයක් නොවැඩපු අභිඥාවක් ආදී ඉහළ ඉහළ උපයාගත යුතු දක්ෂකම් තියෙනවනේ ඒවා උපයා ගැනීම පිණිස කුසල ඡන්දය පහළ කරගන්න. දැඩිත්ත. ඊගාවට විදි ආරම්භ කරනවා. වායම් ව්‍යායාම් කරනවා විදි ආරම්භ කරනවා පිට දැඩි කරගෙන ඒකට නගානවා. ඒ වගේම යම් මේ තාක් උපයාගෙන කියනවනම් යම් පිටි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම ඒ ඔක්කොම වඩා තහවුරු භාවයේ පිණිස ඒකේ විපුල භාවයේ පිණිස මේ මෙලෝ වශයෙන්ම සුඛ වීරණ තිත්ත ධම්ම සුඛ වීරණේ පිනිස සති සම්පජාන්නේ පිනිස ඒක හොඳට සාහු කරගන්න. ඉතින් අර රහත් මාඨමට යానකන් අපි මේ සෑම පැත්තකින්ම විරි ආරම්භ කරන්න ඕනේ කියලා ඒ රහත් තත්ත්වේ දිහා ඊටම ගෞරවයෙන් ඊටමත්ම උත්තම දීලාවෙන් බලනකොට අපිට පේනවා අපිට මේ ඔක්කොගෙම වැඩක් තියෙනවා. නමුත් අපි හිතන්නේ රහත් වෙලා මෙන්න මේ ව්‍යායාමේ නැතුව විවේක ගන්නවා. ආන්නේම කල්පනා කරනකොට එතන රහත් වෙලත් මේ ව්‍යායාම අතර කරන්න කියනවා නම් ආන්න මොකද මේකේ රහස කොහොමද මේක අපි තේරුම් ගන්න කොහොමද මේක රහත් භාවයේ රහත් භාවයක් වෙන්නේ කොහොමද මේ ශීනාශ්‍රම භාවයක් පත් වෙන්නේ කොහොමද මේක තේරුම් අරගන්න නම් මේ ධර්මයේ ගැඹුරු බව මේ ධර්මයේ ගැඹුරේ කෙලවරක් නැති බව අපි තේරුම් අරගන්න. රහත් බවට පත් වෙනකන් මේ ලෝකයේ මෙලෝ වශයෙන් රහත් වීම පිළිගන්නා වූ මනුෂ්‍ය කොටාශයක් ඉන්නවා මෙලෝ වශයෙන් රහත් වෙන්න බෑ ඒක බ්‍රහ්මයා ළඟ කරගන්න ඕනේ සර්බලධාරී දෙවියන් වහන්සේ ළඟ කරෙන්න ඕනේ ඊශ්වරයා ළඟ කරෙන්න ඕනේ විෂ්ණු ළඟ කරෙන්න ඕනේ කියලා මෙලෝ වශයෙන් කරන්න බෑ කියන જાතියක් ඉන්නවා ඒ දෙකොල්ල රණ්ඩු කරනවා කරන්න පුළුවන් කියන අට්ටිය එක නිකායකට වැඩනවා බෑ කියන කට්ටිය එක නිකායකට ඒ කරන්න පුළුවන් කියන කට්ටියගේ ඔක්කොමලා එකතු වෙලා අපි මුළු ලෝකෙම රහත් වෙන්න ඕනේ කියන මහායාන කප්පයක් කියනවා. නෑ මගේ වැඩේ මම කරගෙන පස්සේ අනික් කට්ටිය නිවන් දක්නවා කියන මේ හීනයාන කොටාදා. මේ ඔක්කොගෙම මේ රණ්ඩු තියෙන්නේ. මේ ඔක්කොගෙම මේ මුණට මුණලා ගැටුම තියෙන්නේ රහත් වෙනකන්. රහත් වුණාට පස්සේ ඒ අතර පු탁 පු탁 භාවය වෙන් වෙන්ව සටන් කරන බවක් නැහැ. මාගංගාණංගගේ තියෙන වැලි කැටයක් කිසි වෙලාවක උඩු උසලා අඳහර පාන්ට යන්නේ මම වැලි කැටයක්. ඒකේ වැලි තලාවේ අන්‍යතර වැලි කැටයක්. ඒ වගේ තමයි රහතන් වහන්සේට රහතන් සාත්බාවට පත් වෙච්ච බව පොතේ සඳහන් කරන්නේ. උන්වහන්සේ මේ භාවනා කරනකොට රහතන් වහන්සේලා අතර තවත් කෙනෙක් බවට පත් වෙනවා. ආයිස්මතු වෙන්න දඟලන්නේ. ආය කියා පාන්න දඟලන්නේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වෙනවා. මහා මොහොතේ වතුර බිඳුවක් වැටුණා. මහා ගංගාවක් ගිහිල්ලා ගඟට මොහොතට වැටුණා. ඒක අඳුර ගන්න බෑ. ඒක මොහොත ජලයේ බවට පත් වෙනවා. රහත් ලෝකෙට පත් වෙනවා. ඊට පස්සේ නෑ සම්දු. ඊට පස්සේ නෑ ඔය වගේ රට කඩලු ගහගෙන රණ්ඩු කෙලිලා. මේ මේකේ මොකටද මේ රහතන් වහන්සේට මේ සතර සම්‍යක් ප්‍රදාන් වීදී. මේක තීරවාදී හැඟවිලා තියෙන තාමත්ම ගැඹුරක්. ඒ මොකද අපි තේරවාද සාසනය ඉගෙන ගන්න ගියාම තේරුම් ගන්න ඕනේ ඒකේ වැඩේ කියලා එකක් තියෙනවා ඒ වැඩේට පස්සේ හැඩේ කියලා එකක් ප්‍රතිඵල කියලා જાතියක් තියෙනවා ඒ ප්‍රතිඵල පිළිබඳව ආදර්ශය තව එකක් ඒක නිසා අපි රහත් භාවයටපත් වෙනකන් අපි මේ රහත් කෘත්‍යය ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කිරීම භ්‍රමචාරී රැකීමේ වැඩේ කරගෙන යනවා. ඒ කරගෙන යනකොට අපේ ආදර්ශයේ ඉච්ඡරම සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන් බාහිර මිනිස්සු හිතන්නත් පුළුවන් මෙයා රහත් වෙලා කියලා නොහිතන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේක හොඳට මේ රහත් භාවයට වඩා පහත් ළඟාවීමක්. අරගෙන කල්පනා කරලා බලනකොට හරිම විචිත්‍රයි. අපි ගත්තොත් නොහිතපු සීලක අපි පිටියට පස්සේ අපේ ඇතුළේ තියෙන විශාල සටනක් අපිට කරන්න වෙනවා සතෙක් දැකලා නොමරා සිටීමේදී ඒ විරමණ සීලයක් අපිට රකින්න වෙනවා. හොරකමක් කරන්න අවස්ථාවක් තියෙද්දි හොරකම් නොකර ඒ විරමණ සීලය අපිට සම්මා ආජීවයෙන් රකින්න දීක වෙනවා. කාම විත්‍යාචාරයකට කාමයේ වරදොල හැසිරීමට ඉඩ තියෙද්දි නොකර සිටීමට අපිට පෙළඹෙන්න වෙනවා. බොරු ගේලන් හිස් වචන පරිසවචන කතා කරන්න තියෙද්දී ඒක නොකර ඉඳ අපිට සිද්ධ වෙනවා මත්පැන් පානේ නැත්නම් වැරදි ජීවන රටාව ආදී යම් යම් සිල්පදයක් අපි සදා තාමේ පුරුෂ වීර්යය පුරුෂ පරාක්‍රමයේ රකින්නකොට ඇතුළත විශාල සටනක් අපිට කරන්න වෙනවා මේ සටන කරනකොට අපිට විදෙක සතුන් නොබරන්ට ඊතාහිතියත් සතුන් මැරෙන අවස්ථාවල් එනවා ආරම්භ හොරකම් නොකරන්න ඊතාහිතියත් හොරකම් සිද්ධ වෙනවා කාම මිත්‍යාචාරය ඊට පස්සේ කරන්නෙම නෑ කියලා දැඩි හිතාන හිතාන හිටියත් ඉතින් වචනයෙන් කයින් යම් යම් වෙලාවක මේක විතික්‍රමණය වෙනවා වචනේ අර කියපු කොනම අපිට කරා ආන්න එහෙම වෙච්චාම බාහිර ලෝකයට වෙන්නේ මේ ඇත්ත දැන් සිල් රකින්නයි කියලා හිතාගෙන බොරුනේ කරන්නේ ඇතුළතින් සිල් රකින්න කෙනාට විශාල සටනක් කරලා විතක පරදින අවස්ථාවල් එනකොට බාහිර ලෝකයා විශේෂයෙන්ම චෝදනා කරනවා මේ සිල් අරගෙන මේ සිල් තමන් වශයෙන් සමාදන් වෙලා දැන් සිල්පත කඩනවා නේද කියලා වෙනදට වඩා ලෝකයා චෝදනා කරනවා දුසිල්වත්ව ඉන්න කාලේ නම් ලෝකයා මේක ගණන් ගන්නවා සිල්වත් වුණාට පස්සේ චෝදනායෙන්ට පටන් ගන්නවා එතකොට සිල්වතාවට සිද්ධ වෙන්නේ දෙපැත්තෙම තැලුම් කන්න ඇතුළතින් තැලුම් කන්න වෙනවා පුළුවන් තරම් මේ සිල්පද නොකඩී රැක ගන්නට ඉන්ද්‍රිය සංවරය කරන්න වෙනවා නමුත් පොඩ්ඩක් හරි කලිච්චාම තමන්ගේ හිතත් අනුන්ගේ හිතත් වෙනකට වඩා චෝදනා කරන්න පටන් ගන්නවා චෝදනා කරන්න පටන් ගත්තාම හිතනවා මේ නැති කරදරයක් නේද මේ මම ඔළුවේ දාගත්තේ කියලා අසත්පුරුෂයාට හිතෙනවා. වීර්ය නැති කෙනාට හිතෙනවා. අදක්ෂයාට හිතෙනවා. දක්ෂයාට සිද්ධ වෙනවා ඒ අමාරුවෙන් නමුත් Taman දැනට රැකගෙන යන සීලය රකින්න ගමන් මින් මනත අනුන්ගේ දෝෂාරෝපණයට ලක් නොවන විදිහට ආදර්ශමත් ප්‍රතිපදිත මේකත් වඩා දැඩි හිතක් ඇති කරගෙන මට කවදා හරි සම්පූර්ණයෙන්ම Eh, හොඳ වෙලා මැදි හොඳ බව පේන්න තියෙන තාලට සිල්ලකින්න ඕනේ කියලා. අර මුලින්ම යාන්තමට මේ පඩියට ගොඩ වුණාට ඊට පස්සේ පඩිය උඩ හොඳ ඉස්තර භාවයක් සීල පදනම මත ඉස්තර භාවයක් ගන්න ගොඩාක් පත්‍යක් කරනවා. ගොඩාක් පුහුණු වෙන්න මේ පුහුණුවේ සිල්වත් පදනමක ඉඳගෙනයි හිටියේ. ඥානෙ මෝරන්න මෝරන්න ඒ පිළිබඳ දක්ෂතාව මෝරන්න මෝරන්න කුසලතාවය මෝරන්න මෝරන්න තමන්ගේ සීල විතරක් තිබිලා මදි දැන් ලෝකයා මට චෝදනා කරන එක නතර වෙන්නත් ඕන. හොඳ බව බේන්නත් ඕන. වැඩේ විතරක් මදි හැඩේ තියෙන්න. ප්‍රතිඵල විතරක් මදි ආදර්ශයේ තියෙන්න ඕන කියලා විශාල ගමනක් ආරම්භ වෙනවා. මේකේ ප්‍රතිපදාවේ තාම වැදගත් අංශයක්. වෙන විදිහකට කියනවා නම් මේ සීලයකටපත් වීම කියන එක එකපාරෙන් කරන්න බෑ. ඒක හඳුනා දුන්නාට පස්සේ ඒ ක්‍රමයෙන් ක්‍රමයෙන් දඩි කරගෙන යනවා. මේ සීලයක පිළිපදපු එකන අපිටම සමාධියක් ඇති කරගන්නවා. ඉස්ලාම ප්‍රථම ධ්‍යාන සමාධි ප්‍රතිච්ඡ වේලා කල්පනා උපචාර සමාධියක් වේවා. ඒව නැත්නම් නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්‍රහ ඥාන ආදී හොඳට විසදව විපස්සනා කරන වෙලාවේදී රූපනා වෙන් කරනවත්තාටපත් උනා වේවා. ඒ වෙලාවේ ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. නමුත් පහුවෙන් දයනකොට ඒක නැති වුණාම ඒ தත්තට යන්න බැරි වෙච්චා තමන්ගේ හිත වෙනදාට වඩා දෙස් වෙනවා. ඒ මොකද ඒක පදම හරි ගියාට පස්සේ වෙන වැඩක්. හැමදාම පදම හරියන්නේ අඩුව කැඩුම තිබුණ පාළියට පදම හරියන්නේ ඒ පදම හරියන්නේ නැතු ඔක්කොමත් කාරණා තියෙනවා. පදම හරියන්නේ නැති වෙච්චාම වරක් අද්දක වෙනට හරි වේදනාවක් වෙනවා. ආන්නේ වෙලාවේ ජීවිතාගෙන මේක මේ හැටි මේක නැවත නැවත පුහුණු කරලාමයි මේක නැවත ලබා ගන්න ඕනේ කියලා දැනගන්න අවශ්‍ය කරන ශක්තිය තමයි මේ සම්මප්පදාය. ඊගාට අපි හිතමු හොඳ මෝරච්ච විපස්සනා ඥාන පහළ වෙනවා. ඊගාට සෝවාන් මාර්ග ඵලය. ඊගාට සකදාගාමි අනාගාමි අරිහත් ආදී මාර්ග ඵල ලැබුණට පස්සේ උනත් ඒ පුද්ගලයාගෙන් ලෝකයා බලාපොරොත්තු වෙන විදිය චරිතයක් ඕකෙන් රඟපෑවෙන්නේ නැත්නම් ලෝකات එක්ක සම්බන්ධ වෙනකොට ගැටලුමක්. මේ ගැටලු මතුවෙච්චාම ඉස්සරලා ඒක සම්බන්ධ බණු ලෝක පුද්ගලයෝ જાති හතරක් ඉන්නවා. එක කොටසක් ඉන්න ලෝකයා මොනවා කිව්වත් කමක් නැහැ මට ඕනේ කරලා තියෙන්නේ මේ සීල සමාධි ප්‍රඥා දිනු කරන්නයි ඒ නිසා ලෝකකේ ලෝකයා කියන ආකල්ප දිහා බලන්නේ නැතුව මට පුළුවන් ප්‍රමාණයෙන් මේ ටික සරි කරගන්න ඕනේ කියලා හරීම මේ හැකි සංඥාවක් ඇති කෙනා ඉදිරියට යනවා ඉදිරියට ගිහිල්ලා Taman ඒ தත්තරපත් වෙලා ඒක පිළිබඳව ආකල්පමේ වශයෙන් ආදර්ශම වශයෙන් හැඩේ වශයෙන් දිනු කරගන්න නොපසුබට වීර්යයෙන් දිගට වැඩ කරගෙන යනවා ඒක ආදර්ශය සඳහා වැඩ කරනකොට. තමන් කරන වැඩේ හැඩේ දැක ගැනීම සඳහා කරනකොට ඉස්සලා මොන කළා තියෙන තමන්ට හිතට ඒක වත් ගන්න. නමුත් පිටර වත් ගත්තට ලෝකයා ලෑස්ති නැහැ තාම පිළිගන්න. අන්නේ පිළිගැනීම ඇති කර ගැනීම සඳහා විශේෂ ව්‍යාපාර කරන්න මේක රහතන් වහන්සේලා කියනවා කිව්වොත් ඔන්න ඕක පිළිගන්න අමාරු වෙයි. අපි යම් දවසක සතිපට්ඨාන ගැන අහන්න ඉස්සර වෙලා අපි සතිපට්ඨාන ගැන ඇහුවට පස්සේ ඕන්න අපිට වෙනසක් ඇති ඊට පස්සේ සතිපට්ඨාන මම හිත යොදන්න ඕනේ කියලා කුසල ඡන්දේ පහළ වෙන්න ඉස්සරහට වඩා කුසල ඡන්දේ පහළ වෙලා ඕන පියවරක් දෙයක් ඉදිරියට යනට අපේ වෙනසක් ඇති වෙනවා යම් දවසක ඒ සතිපට්ඨාන ලබන්න ඕනේ ඵලයක් ලැබුවට පස්සේ ඒක පිළිබඳව ආකල්ප වෙනසක් ඇති වෙනවා ආන්නේ වගේ තමයි අපි රහත් වෙන්න ඉස්සෙල්ලා හිතන්නේ රහත් වීමෙන් අංග සම්පූර්ණ වෙනවා ඔක්කොම හරියනවා කියන්නේ. ඇත්ත. එක පැත්තකින් ඇත්ත ඇතුළතින් බලනකොට ඇත්ත. නමුත් ඒ පුද්ගලයාගේ ඒ தත්ත්වේ ලෝකයාට තේරෙන්නේ නැත්නම් ලෝකයාට ඒ රහතන් වහන්සේගේ වැඩක් වෙන්නේ. ගොඩාක් කල්යයි. ඒකට ගොඩක් තල තුන ගති පහල කර ගන්නට වෙනවා தත්ත්වයටපත් වුණාට පස්සේ. ඉතින් මේක දිහා බලනකොට මේක නිකන් රහත් භාවයේ අව탁ෂීරුවක් කියලා හිතන්න පුළුවන්. නමුත් මතු කරලා දෙන්න හිතන කාරණාව මේකයි මතක තියා ගන්න ඕනේ භාවනාවකින් තොරව කවදාකවත් සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. තතමයි. එක සැරයක් ඒ පිරිසිදු නීවරණයන්ගෙන් තොර தත්ත්වෙ හිතේ පහළ වුණාට ඒකෙන් සමාධියක් කියලා කියන්න බෑ. ඒක නැවත නැවත පහළ කරගන්න දක්ෂතාවයන් මතු කරගත්තේ නැත්තම්. ඒ වගේම තමයි විපස්සනා ඥාන. ඒවා පහළ වෙන්නේ අනිත්‍යතාවයේ මත. ඒක නැවත මැකිලා නමුත් මේ නැවත නැවත සම්මප්පතන් වීර්ය ඇති කෙනාට ඒව උපයා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන නිසා යාන්තම නැති වෙලා නැති වුණාට කනගාටු වෙන්නත් නරකයි. එහෙම නැතුව සමහරව හිතාන ඉන්නවා එක පුද්ගල වර්ගයක් මට 100ට 100ක් සීල සම්පූර්ණ වෙච්ච දවසේ තමයි මම සමාධියට යන්න ඕනේ කියලා 100ට 100ක් සීල සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒකත් මූල ධර්මයෙන් වශයෙන් පටලවා ගැනීම. කවදාකවත් ඒක හරියන්නේ නැහැ. තියෙන සීල් ප්‍රමාණයෙන් වැඩ පටන් ගන්න ඕනේ. තියෙන සීල් ප්‍රමාණයෙන් වැඩ පටන් ගන්නකොට සම්පදාන වීර්ය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න ඒ සතිපට්ඨාන දිගේ ඉදිරියට යෑම සීලය අතින් සම්පූර්ණ වීම දෙකම සිද්ධ ඒක නිසා කොට ඉඳලා පීනන්ටි ඉගෙන ගන්න જાති පොත් කියවලා භාවනා කරන්න හදන කට්ටියට පටල වෙන කොනක් තමයි මේක. අපේ සාමාන්‍යයෙන් ඔය ඒ 1950 කනක ඉතර වෙලා සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් මේ බුද්ධ ජයන්ති ඉතර වෙලා කියලා ලංකාවේ තිබුණේ සංඝයා වහන්සේලා අතර 99.99999ක්ම තිබුණේ මේ මේ ආරක්ෂක භාවනා හතර විතරයි භාවනාවක්. මෛත්‍රී භාවනා, බුද්ධානුස්සති භාවනා, මරණානුස්සති භාවනාව, අසු භාවනාව. ඒක කරන්ට ඒ කාටා බැඳලා හැන්දාවට පිළිත් කියනකොට කියවනවා. ඕක තමයි ඉතින් භාවනාව. බුද්ධානුස්සති මෙත්තාජ මරණං අසුභස්සති යෝඤේ භික්ඛු භාවේය සීලවා කියලා. මේ මේ චතුරාර්යකා භික්ඛු භාවේය සීලවා කියලා. ඉතින් යම් කිසි කෙනෙක් මේක කියව කියව ඉන්නකොට නම් හරි හොඳයි. හරි හොඳයි කියලා කියන්නේ ඉතින් භාවන මාන මානකම කරන්නේ ඕකයි. භාවනා කරනවා කියලා මේ භාවනා නම් වල නම් කීකියා ඉන්නවා. ඉතින් යම් කිසි කෙනෙක්ට ආමතු කෙනෙක් ළඟට පොඩි ආමතු කෙනෙක් ගිහිල්ලා මේ ඇහුවොත් එimhe ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී භාවනාව අපි කොහොමද ධ්‍යාන මට්ටමට රූප ධ්‍යාන මට්ටමට ලබා ගන්නට යන්නේ කියලා ලොකු ආමතුරු කියන්නේ නම් එහෙම කරන්න බෑ ඒක. ඉස්සෙල්ලා සීලය සම්පූර්ණ කරලා ඉන්නවා. දැන් මේ නමගේ සීලය සම්පූර්ණ. උපසම්පදා වෙලා. ඒක 15 පහක් දැනගන් ගුරුරෙක් අතර හේතුවද වත් පිළිවෙත් ඔක්කොම දන්නවා. කීම සීලයක පිළිවෙත් හැකයක් නැද්ද කියලා අර හාමුදුරෙන් ආපම ඉතින් පොඩි හාමුදුරුත් ඇත්ත තමයි කාරණා. දාතාවෙත් කියනවා යෝයි මා චතුරාර්යකා භික්ඛු භාවේය සීලවා. සීලවත් භික්ෂුවක් කරන්න ඕන. ඒ නිසා ඉස්සෙල්ලා සීලය සම්පූර්ණ කරන්න හදනවා. මේක හරියට අර මහා නෝද ලේන වලිගයකින් හිඳින්න හදනවා වගේ වැඩක්. මේ තියෙන සීලයෙන් පටන් අරගෙන මේ චතුරාර්ය භාවනාව කළා නම් මේ භාවනාව ගන්නකොට සීලියත් අංග සම්පූර්ණ වෙනවා චතුරාර්ය භාවනාවත් වඩන්නේ දොරක් විවෘත වෙනවා ඒ නිසා රහත් වුණත් වැඩක් අපිට ඉතුරු වෙනවා කියනකොට ඒක අපිට තියෙන්නේ අපිට තියෙන ඉස්සර වෙලා පුළුවන් තරම් ඉක්මනට අපිට දැන් පුළුවන් මේ ටික තියෙන ටික ඇති අපි ඉදිරියට යන්න ඕනේ කියලා ගියාට පස්සේ රහත් වුණාට පස්සෙත් මේ සම්මප්ප දහන දක්ම වැඩ කරනවා. අපි මේකෙන් ගත්තොත් අනුප්පන්නානං අකුසලානං පාපකානං ධම්මානං අනුප්පාදායි. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදහති කියන පදේ ගත්තොත් දැන් රහතන් වහන්සේට කල්පනා කරන්න වෙනවා නූපන්නා වූ අකුසල් නීපදීම පිණිස. මම කුසල ඡන්දේ පහල කරනවා කියුවාම අර අපි කලින් බලාපොරොත්තු රහතන් වහන්සේට නූපන්න අකුසලයක් නූපන්න අවස්ථාවක් නැහැ. චිත්ත සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සම්පූර්ණයි. නමුත් රහතන් වහන්සේ වැඩ කරනකොට රහතන් වහන්සේ නිසා අසල්වැසියන්ට නූපන්න අකුසල් නූපන්ට ඉඩ තිබෙනවා. සමහරලාට ඒ රහතන් වහන්සේ ටිකක් වේගෙන් වේගෙන් ඇවිදින කෙනෙක් වෙන්නේ කතා කරනකොට හයියෙන් කතා කරනවා වෙන්නේ. ඒකකොට අහගෙන ඉන්න කට්ටිය හිතන්නේ කොහොමද? උන්වහන්සේ තාම නැහැ. පහත් වෙලා. පහත් වෙච්ච කට්ටිය අපි අහලා තියෙන්නේ මෙහෙමයි. පිස්සානම් අතක් තමයි අතක් තමයි අතක් තමයි කියලා කියනකොට ඒ පිස්සෙක් වගේ වෙන්න අතක් දාන ගතිය පුංචි කාලේ ඇති. නමුත් හුඟ දෙනෙක් මේ වගේ බොරුවට රහත්කම හිතර ගත්තොත් අර ලෝකයා කියන පදවල හැටියට Taman අර සිංහව කරවගත්ත කොටලුවා වගේ ඉරියව් හසුරවන්න පටන් ගන්නවා. නමුත් ඇත්තටම චීනා ස්වභාවයට පත් වුණාට පස්සේ රහතන් වහන්සේම ලෝකයාට කියාපාන්න හරි එහෙම නැත්නම් ලෝකයට මවාපාන්න දෙයක් නැවුණාට ඇතුළතින් හොඳටම දාන්නේ නමුත් මේ විවේක රහත් ඵල සමාපත්තියට තම වැඩි. නැගිට්ටට පස්සේ පේනවා මේ Taman ලබාගත් ආ මේ උත්තරම පවිත්‍ර தත්ත්වේ ලෝකයාට දෙන්න නම් ඉස්සෙල්ලාම මේ රහතන් වහන්සේ නමක් කියලා ලෝකයාට ශ්‍රද්ධාව පහළ වෙන්න ඕනේ. එතකොට තමයි උන්වහන්සේ කියන දේවල් අහන්නේ. උන්වහන්සේ ආදර්ශයකට ගන්නෙ. ආන් ඒක අතින් බලනකොට තමයි ළඟ තියෙන්න පුළුවන් ලෝකයාගේ ආකල්ප මේ වැත්තෙන් බලනකොට පුංචි පුංචි හදාගන්න තියෙන දේවල්. තමන්ගේ පිරිසුදුකම නිසා නෙවෙයි ලෝකයේ ඇති කරන ආකල්පයයි. ආනේ එතකොට රහත් වුණාට පස්සේ උන්වහන්සේ කල්පනා කරගන්නවා වැඩි වැඩියෙන් ඒ රහත් භාවයේ හැතරෙන්ට හැතරෙන්ට මගේ මෙන්න මේ ආකාර හැසිරීමකින් තමයි වැටීම පිළිසකට මේ ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාවක් මං කියන බණක් අහන්න කිව්ව දෙයට හිත නතු කරන ගතියක් තියෙන කියලා උන්වහන්සේ ඊට පස්සේ හැසිරෙන්නේ ආය කෙලෙස් දුරු කරන්න නෙවෙයි අභ්‍යන්තරගත කෙලෙස් දුරු කරන්න නෙවෙයි ඒ Taman එක හැසිරෙන ලෝකයාට හිතසනසීම කියනවා. නූපන් අකුසල් නූපද වීම පිණිස රහතන් වහන්සේට වැඩ කටයුතු කොටසක් තියෙනවා. ඒ වගේම උපන් අකුසල් පහ කර දැමීම පිණිස අරවිය යුතු වීරියක් ගැන කතා කරනකොටත් රහතන් වහන්සේ දන්නවා Taman දැනටමත් හොඳයි කියලා ගරු කටයුතු කරන Tamanට අප උපස්ථාන කරන පිරිසක් ඉන්නවා. මේ ගොල්ල දැනට මම Taman කියන දේ අහනවා නමුත් Taman කියන දේ අහනවා ඒ වගේම කියන දේ පිට නමන ගතියක් තියෙනවා නමුත් ඒ අත්තුන්ට පේනවා මේ රහතන් වහන්සේ කෙනෙක් වගේ අංග සම්පූර්ණ ගතියක් මේ අත්තගේ නෑ කියන්නේ මේක රහතන් වහන්සේට නම් ප්‍රශ්නයක් නෑ උන්වහන්සේගේ ඊගාව භවයකට මේකෙන් ඇති බලපෑමක් හෝ හිත කෙලස්ගත වීමක් නෑ නමුත් උන්වහන්සේ ගැන සැලකිලිමත් වෙනවා මේ අත්ංගේ නූපන්නා වූ ශ්‍රද්ධාව විපදෝයිය පිණිස නෙවෙයි උපන්නා වූ ශ්‍රද්ධාව වර්ධනයේ පිණිස කොහොම අපි හැසිරෙන්නේ මේකෙදී විනය පිළිබඳව විශේෂ අවධානයක් ඒ රහතන් වහන්සේගෙන් ඉබේ සිද්ධ වෙනවා. ඒක ධර්මතාවයක්. ඒ සඳහා රහතන් වහන්සේට සමහර විටක විනයදර ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා කරුණු හදාරන්න සිද්ධ වෙනවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේකට කොහොමද විනය කියලා කියන්නේ. එනසම් පොතක් පෙරලා බලන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒකට ක්‍රියාත්මක වෙනවා. ඒවා තියා බලනකොට පේන්න තියෙන්නේ යම් උපන්නා වූ සැකයක් සංඛාවක් අනුන්ට තියෙනවා නම් ඒක දුරු කිරීම පිණිස රහතන් වහන්සේට කළ යුතු කාරණාවක් ඒ වගේම තමයි උපන්නා වූ නූපන්නා වූ යම් කුසල ධර්මයක් තියෙනවා නම් ඒක වර්ධනය පිණිස රහතන් වහන්සේ වැඩ කරනවා. මේකෙදී අපිට පේන පුද්ගල ભેද තියෙනවා. සමහර රහතන් වහන්සේලා සුඛ විපස්සක. කිසියම් සමත ධ්‍යාන වැඩිමක් ඇත්තේ නැහැ. කෙලින්ම විදර්ශනායම රහත් වෙච්ච නිසා උන්වහන්සේ රහත් වුණාට පස්සේ වැටෙනවා මේ වැඩේට දැන් විවේක තියෙනවා කල යුත්තක් තියෙනවා මට අවශ්‍ය නම් ත්‍රිපිටක ඉගෙන ගන්න පුළුවන් මට අවශ්‍ය නම් සමත භාවනා කරන්න පුළුවන් මට අවශ්‍ය නම් මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා උන්වහන්සේට ඒ තව මේ රහත්භාවයෙන් වැඩි දෙනකොට බල ප්‍රයෝජන ලැබීම පිණිස කළ යුතු කාරණා රාශියක් තියෙනවා ඒවා පිළිබඳව විවේකීව දැන් කල්පනා කරන්න පුළුවන් අන්තිම සුපුස්ත රහතන් ඒ නිසා උන්වහන්සේට දැන් කියනවා වැඩ කොටසක් කරන්න ඒ වගේම තමයි උපන්නා වූ කුසල් වැඩි ස්ථිර භාවයක් වෙන්නේ. කලපතියන් වීමක් වෙන්නේ. කටයුතු කිරීමේදී සාධන වාසලාට කියනවා තමන්ගේ වැඩ පිළිවෙලට මේ ටික ප්‍රමාණවත් වුණාට රහත් වෙන්න තව බොහෝ දෙනා තමන්ගේ සාසනික වැඩ බලාපොරොත්තු වෙනවා. ඒ වැඩ බලාපොරොත්තු වෙන ඇත්තෝ පහත් ඇත්තෝය එහෙම නැත්නම් දුර්ජනයෝය බාලයෝය කියලා අනික් කරන්න හදනවා නම් ඒක ආධුනික රහතන් වහන්සේ නමකට හොඳයි. නමුත් කල්යනෝට කල්යනෝට රහතන් වහන්සේට තේනවා. මේක සාසනේ පැවැත්මට ගැළපෙන්නේ. ඒ නිසා මම හොයාගෙන මගෙන් උදව්වක් ඉල්ලගෙන යන කෙනෙක් එනවනම් ඒන කෙනත් එක්ක සෑහිලා. ඒන කෙනාගේ ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒන කෙනාට මීට වඩා ශ්‍රවත් තත්ත්වයකට ඇති කරලා දෙන්න මට තව ඉගෙන ගන්න බැහැ. මේක පුදුමාකාර ගැඹුරක් ඇති දෙයක් නෙවෙයි. මේක නිසා තමයි මේ අවුරුදු 2545කුත් මාස 6ක් ජීවෙනකොට දවස් දෙකකුත් ගත වෙලා තිනවා තාමත් මේ වැඩ කරන කෙනාගේ සුවඳ විහිදෙන ක්‍රමය. වැඩ කරලා ඉවර වෙලා ඒ තමන්ගේ සැප හොයාගෙන යන ගතිය තේරවාද බුද්ධ ආගමේ තියෙනවා කියලා මහායාන කට්ටියයි එහෙම නැත්නම් අනිකුත් ආගම් වලත් හරියට දොස් කියනවා. කොල්ලන්න බැරි චෝදනාවක් අපිට තියෙනවා. තමන්ගේ වැඩ කරගන්නකම් පුදුමාකාර විදිහේ ආර්ථමාර්ථකාමිකමක් තියෙනවා කියලා. මෙන්න මෙතෙන්දි පේනවා තමන්ගේ වැඩ කරගත්තයි කියලා පැත්තකට වෙන ආර්ථමාර්ථකාමිකම මේ තේරවාදය. මේක තමයි මේ මහා කරුණාව කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සතෙක් දඟලන වෙලාවේ සතාට උදව් උපකාර කරන පුංචිම ලාමක මට්ටම නෙමෙයි. තමයි සම්පූර්ණයෙන්ම ගොඩ වෙලා. වියලි ස්ථානයකටපත් වෙලා මේ වියලිකම ආස්වාද කරගෙන ඉන්නව නෙමෙයි. අර තෙතේ අර ජරාවේ දඟලන ඒ නිර්සත්තු එහෙම නැත්නම් දුකටපත් වෙච්ච සංසාරගත සත්‍යය දැකලා තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒකට ඒ තමන් ලැබුවා වූ ඒ වියලි භාවය කෙලෙස් නැති භාවය ළඟා ලබා දීම සඳහා පුදුමාකාර ලෙන්ගතුකමක් ආතන්නවා කියලා මේක හැබැයි තිබිය යුතුම දෙයක් නෙවෙයි තිබිච්ච නිසා තමයි සාසනය අද අපිට ලැබිලා තියෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් හිතලා තියෙනවා නම් අපි මෙතන ඉන්න කට්ටිය පැත්තෙන් බැලුවොත් අපිට අද පුළුවන් වුණා විශාල නෑදෑ පිළිතුරුන් අයින් වෙලා ධනෙකින් අයින් වෙලා අද විවේකීව ඉන්න. ඒ ඉන්න ගමන් අපි මේ නෑ දා සම්පූර්ණයෙන් අමතක කරනවා කුසල් ධර්ම අමතක කරනවා කියාගෙන අපි කටයුතු කරනවා මොකද ඉක්මන් ඉක්මන් අපි කරන අපිට වැඩක් නැහැ නමුත් ඒ යටපත් කරනවා මිසක් ඒක අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ යම් දවසකට Taman තුලට ඉදිරිපත් වෙනවා නම් මේ පද්ධතිය තුළ හෝ වේවා එළියට ගිය හෝ වෙලාවක වේවා අනේ ස්වාමීන් වහන්සේ අනේ උපාසක මහත්තයෝ අපිට මෙන්න මේ ප්‍රශ්නේ දැනගන්න ඕනයි කියලා තමන්ගේ සීමාව දැනගෙන ඒකාන්තයෙන්ම තමන් දැනගන්න ඕනේ ඒක තමන්ගේ ජීවිතේකම එක්ක ගුරුවරයාගේ අතට යටතේ හෝ නැත්නම් තමයි යටතේ මේකට මට මොකද කරන්න පුළුවන් වෙන්නේ ඒක මේ හොයාගෙන ගිහිල්ලා දැන් මේ ගුරු ගහගෙන මිනිස්සු කොට දාන්න අසන කතාවක් නෙමෙයි තමයි ළඟට එන කෙනාට උත්තර දෙන්න පුළුවන්කමක් තියෙනවා ඊටත් වඩා අපි හිතමු සමත ධ්‍යාන විපස්සනා භාවනා කරලා සම්පූර්ණ වෙච්ච කෙනෙක් ඉන්නවනම් එයා අර වැඩ කරමින් ඉන්න කට්ටියට කරදර නොදී ප්‍රශ්න එනකොටම ඉදිරියට ගිහිල්ලා ප්‍රශ්නේ තමයි ළඟට අරගෙන වා උත්තර දෙන්න. අනිත් කටි දාලා සම කළ සලකන්න නරකයි. මොකද ඒත් තාම තුවාල හනිපෙච්ච නැති ඇත්ත. තමගේ යම් යම් ප්‍රදේශයක් තුවාල හනිපනම් තමන් දැනගන්න ඕන කටයුතු කරන්නේ. මේ බලනකොට හතන් වහන්සේට පුදුමාකාර බලයක් තියෙනවා. හැමදාම ධාර්මික සාහිත්‍ය බින්දපාත වචනකොට පමණයි. ඒ මොකද හේතුව ඒ ආධුනිකයත්වය ඇවිල්ලා ඒ දොරවල් වහන්න නැතුව ඒ බඩු දාපු තැන්වල දාලා බින්දපාතයක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බින්දපාතයන්ට කිච් වෙලා බයලා චූරු ඇඳලා නැත්නම් ඒව පෙන්නලා දීලා, දොරවල් වහලා නැත්නම් ඒව හදලා අන්තිමට යනකොට හදිස්සියලා දුවන්න වෙන වෙලාවක් තියෙනවා. ඒක දැකලා පුංචි ධාමනීර කෙනෙක් දැකලා කියනවා ඉදාම පැවිදි කරපු. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට දිව අඳින්තු ගන්නකොට මේ පරිමණඩලයේදීලා අඳින්තු ගන්නවා කියලා කියන දැන් බලන්න ඔබ වහන්සේගේ චූර ඉස්සරහා පැත්තේ හොඬ වල වාගේ දික් වෙලා පරිමණඩලේ කැඩලා ඉන්නේ. ආර්ථික බලනකොට කාරණා වැත්ත. උන්වහන්සේ විජහාට ගිහිල්ලා සත්තම් සාමනීර ළඟ කුටුකෙන් ඉඳගෙන කියලා දෙනවා ආයෙත් මුතු මම පැවිදිලා මෙච්චර කාලෙ. මට මෙච්චර වාස්තිය නමුත් මේ කාරණාවෙන් උපකට වැඩි වෙනවා. ඒක තමයි සමාවයන් කියලා ආය අර සිවුර ඇඳ ගන්න යනකොට මේ සම්මප්පදාන වීර්ය නැත්තම් පුළුවන් වෙයි කියලා හිතන අතර හදන්න හදන්න නමකට මේ වගේ පහත් වෙලා මේ හත් අවුරුදු සාමනේ දෙකාව මේ වගේ සමාවක් ගන්න. පිටුවන මම තමයි අග්‍රස්ථාවකයා. මම තමයි දකුණත්තාව. උඹව මම මේ සාසනේ නිරපත. ඕන තරම් බලන්න. නමුත් කවදාකවත් සාධනාසි දාන්න මේ වගේ පුංචි පුංචි හිත් හදාගෙන අපිට යන්න බැරි නම් කවදාකවත් මේ සාධන සේවාවක් කරන්න ඒක නිසා අපි යම් තත්යකටපත් වෙන්න වෙන්න අර වී කරලට කිරි වදිනකොට වී කරල බිමට නැමෙන වාගේ තුන ගහක් ඉහළට යන්න යන්න යන්න ඒක දැල්ල පාත්‍රව නැමෙන්න වාගේ අපි හැම වෙලාවෙම සලකා බලන්න ඕනේ මේට වඩා මගේ ඇස් දෙකෙන් වැඩක් දැනෙන්න මේට වඩා මගේ කන් දෙකෙන් වැඩක් දැනෙන්න නාසයෙන් දිවෙන් ශරීරයෙන් වැඩක් දැනෙන්න මම මේ ලෝකේ දිහාවට හැරිලා කොච්චරක් මාව ප්‍රධාන වීදියෙන් අවදි කරවගෙන මේ தත්ත්වේ නොතිබුණා නම් අද අපිට කවදාකවත් පාදන්න බෑ. මේකට තාම දක්ෂතර තමයි සාරිපුත් ස්වාමීන් වහන්සේ නැත්නම් මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ. උන්තිසි ඉස්ලාම සෝවාන් වෙච්චි මහා කොණ්ඩඤ්ඤාඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ආය හැරිලා උදව් කෙරුවේ නෑ කාටවත්. උන්වහන්සේ කැලේට ගිහිල්ලා බොහෝ කාලයක් ඒ ඇත්තුන්ගෙන් උපස්ථාන ලැබුණේ කැලේ ඉඳලා පිටුම් පෑවයි කියලා. උන්වහන්සේ ප්‍රා. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රා. ඒ නිසා ඒ නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අපි අර යක්කඩේ පඤ්ඤාරාම ආමතුරු මතක් කරලා තියෙනවා. බුදුහාමුදුරට මල් වට්ටියක් කියනකොට මම සාරිපුත්‍ර ආමතුරුන්ට මලක් පැත්තකින් අරන් තියෙනවා. කොණ්ඩයි මම මොකල්ලාන ස්වාමීන්ට මලක් පැත්තකින් අරන් තියෙනවා කියලා මොකද උන්වහන්සේලා දෙනම නොහිතියා නම් මේ සාසනය අද පවතී. උන්වහන්සේලා හැම වෙලාවෙම අර කෝලිය උපදේශ කියන උපාසක දෙන්නටත් වඩා කිං සත්‍ය ගවේ ජීව හැසිරෙනා වගේ මේ අලුතෙන් සාධනෙට පැවිදින අලුතෙන් සුද්ධහම පිළිගන්න නැත්නම් විසේ පුදුමාකාර එළඹී පැහැදිලි කට කරුත්‍යක් තියෙනවා. සරුවචනාසේ හරියට සමාලාට අනවනවා විනවනවා දොස් කියන ප්‍රමාණයකට කියනවා. ඇයි සාරිපුත්තු මේක බැලුවේ නැති කියලා. ඒක කොහොම උන්වහන්සේ මල් මාලයක් වගේ තමයි දරාගන්නේ. ඒකයි මේ රහතන් වහන්සේගෙන් මේ රහතන් වහන්සේගෙන් බුදුජානක වහන්සේ අහන්නේ සාරිපුත්‍ර රහත් වෙච්චාම බල කීයක් හිටිනවා. මේ රහතන් වහන්සේ රහත් සාරිපුත්‍ර රහත් දෙන උත්තරේ තමයි. හතර පස්වෙනි කාරණාව තමයි සම්මප්පදන් වීර්ය තමයි උන්වහන්සේ කියන බලය. ඒක නිසා තමයි යම් මට්ටමකටපත් වුණා නම් හිතන්න නරකයි ඉස්සරට වැඩිය දැන් පැත්තකට වෙලා මගේ වැඩ කරගන්න කාලේ කියනවා. සමිතියකටපත් වෙච්ච මහත්තික දවසක් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ නිලය දරන්නේ මට මේ නිලෝණකම නිසා නෙවෙයි මේ නිලයට නුසුදුස්සේ පත්තන එක වළක්වන්න. ඒ නිසා සීලය දන්නේ, සමාධිය දන්නේ, ප්‍රඥා දන්න කෙනා තමයි ළඟට එන ප්‍රශ්නේදී ඉදිරිපත් වෙලා කටයුතු කෙරුවේ නැත්නම් ඒ සිංහල කරවගත්ත කොටලිය කොටෙන්ද පයි. පැහැලා තමනුත් තමයි වැඩෙනවා. අර ආධුනිකයන් තමයි. ඊට පස්සේ ආයෙත් තමන් ඒක හොදන්න ඕන මුලකින් කරා. ඊට මීට වැඩි හොඳයි. මේ සම්ප්‍රදාන් වීදේ පහ තබන්න නරකයි. අපි සීලේ දාන්නයි කියලා හිතන්න නරකයි. සමාධිය දන්නවා කියලා හිතන්න නරකයි. ප්‍රඥාව දන්නවා කියලා හිතන්න නරකයි. මේ දන්නා සීලය තුළින් ආයත් ලෝකේ දිහා අලුතෙන් බලන්න ඕන. දන්න සමාධිය තුළින් ලෝකේ දිහා අලුතෙන් බලන්න ඕන. දන්න ප්‍රඥාව දිහා ලෝකෙන් බලනකොට පුදුමාකාර මේ ලෝකේ අලුත්කමක් එනවා. ඒ නිසා භාවනා ජීවිතේ වැඩි මහල් වුණායි කියලා ධ්‍යාන මාර්ගඵල ලැබුවයි කියලා අවදාකවත් වෙනම ආසනයක් හදලා දෙනවා. මේ හිතපොතනම තමයි. හිතපොතෙන් එනකම්ම නියතමානී වෙන්න ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ තම ප්‍රදන් ඒක නිසා යම් කෙනෙක් මේ තේරවාද ශාසනය දන්නේ නැතුව මේ අගමුල මැද දන්නේ නැතුව වැඩ කරගෙන යනකොට Tamange මේ මේ දේවල් මම ලබාගෙන තියෙනවා කියලා යම් ආකාරයක මදයක් මානයක් ඇති වුණා නම් ඒකේ පුද්ගලයාට කරදරයක්. ලැබෙන්න ලැබෙන්න ලැබෙන්න තමත් නියතමානී වෙවි මතුමැත්තේ එන ඇත්තන්ගේ සම්පූර්ණ ඒ ඇත්තන්ගේ 16ක් වාගේ ඒත්තන්ට බැල මෙහෙ කරන්නෙක් වාගේ වත් පිළිවෙත් සපයන්නෙක් වාගේ කටයුතු කරන හැමදාම හිතාලු. ඒ වාගේ මේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප අනුරුද්ධ ආදී මහරහතන් වහන්සේලා වැඩ කරපු හැටි කීව කීව ඉගෙනගෙන ඉගෙනගෙන ආදර්ශ ගනිමින් කටයුතු කරනවා නම් අපිට පේන්න පටන් ගන්නවා එන්නේ එන්නේ අපි අපේ නොදන්නා කම. එහෙම නැතුව වෙන පැත්තකින් හිතන්න අරකයි මේ රහත් වෙලත් ආව වැඩ කරන්නේ පසීබුදු වෙන්නේ. එහෙම නැත්නම් මහා සම්මා සම්බුද්ධ වෙන්නේ කියලා හිතන්න අරකයි. ඒක සාමාන්‍යයෙන් ඒ වගේ අදහසක් ඉදිරිපත් කරගන්නා මහායාන නිකායවල තමන්ගේ බෝධිචිත්තය අවබෝධ කරගත්තා පස්සේ ප්‍රතිඥා දුන්නට පස්සේ බෝධිචිත්තයට සියලු දෙනාම සම්මා සම්බුද්ධ වෙනකන් තමන් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් කටයුතු කරනවා. ඒ වගේ එකක් නෙමෙයි මෙතන. මෙතන කරන්නේ මේ ශාසන පැවැත්ම සඳහා හැඩේ වැඩේ විතරක් මදි හැඩෙත් ප්‍රතිඵල විතරක් මදි ආදර්ශයක් හොඳ වෙලා මදි හොඳ බව පේන්න තියෙනවා. කුජු වෙලා මදි සූචිත වෙනවා. ආනේ වැඩ පිටල බලනකොට අපිට ඉගෙන ගන්න දේවල් කොහොමද? ඒ නිසා අපි භාවනා කරගෙන යනකොට අපි හිතමු යම් වෙලාවක ඒ හොඳ සමාධිමත් පිළිවිලා පහුවෙන්ද සමාධිය කැඩලා. එහෙම නැත්නම් ඒ සමාධිය විදී නීරස භාවයක් ඒක පිළිබඳව කම්මැලිකමක් පහළ වෙනවා. මේ පහළ වෙච්ච වෙලාවේදී මට මෙච්චරව හරි ගියා. ඊයේ හරි ගියා. අද මේක හරි ගියේ නැත්නම් මොකද කියලා. පසුබාල පැත්තකට වෙනවනම් ආනර සාතන් වහන්සේගේ මේ සම්ප්‍රදාන බලය අපි ආධුනිකයෝ වගේ එහෙම නැත්නම් අපි භාවනා කරන්නන් වශයෙන් ප්‍රයෝජන ගන්න හැකියි. එහෙම නැත්නම් අහවල් කාරණා මම දන්නේ නැහැ. අහවල් අත්දැකීම් මම ලබලා නැහැ. අහවල් සීලය මම පුරලා නැහැ කියලා කියනවනේ. අර සඳහන් කරපු තුන්වෙනි සම්ප්‍රදානයේ හැටියට ඒ උපීත කුසල් නිතරම එළබිලා කටයුතු කරන්නේ. ඒක Tamandම හෙන්නේ නැහැ. Tamandම කල්පනා වෙන්නේ නැහැ. Tamand ඉදිරිපත් වෙන්නේ නැහැ. ලෝකෙට බහැලා වැඩ කරන්නේ. මේ වැඩ කරනවා කියලා කියන්නේ ආර්ථික දියුණුව සඳහා මේ ආර්ථික වැඩ කරනව නෙවෙයි. දේශපාලන වැඩ කරනව නෙවෙයි, සමාජ වැඩ කරනව නෙවෙයි. වත් පිළිවෙත් කරනවා. වත් පිළිවෙත් කරනකොට තමයි යෝන තමන්ට තියෙන අවශ්‍යතාවය, සමාජයට අවශ්‍යතාවය තමන්ගේ වෙන්න තියෙන දේවල් පේන්නේ. එනිසා චාරිත්‍ර සීල වාරිත්‍ර සීල සම්පූර්ණ කරන්න හදනකොට මේ සම්මාප්පදන් වීර්ය තමයි අපිට හොඳාක් වෙලාවට උදව් කරන්නේ. එහෙම නැත්නම් අපිට ලෝකයාගෙන් ලැබෙන ආදර්ශයම නම් මදි. ලෝකේ තියෙන්නේ නම්බු තත්ත්ව ලැබෙන්නත් කලින් ඒවා පිළිබඳ මාන්නකාරකම් ඇති කරගෙන කටයුතු කරන එක. මේක එහෙම නෙවෙයි සම්පූර්ණ සම්ප්‍රදාන භාව තබන්නේ නැතුව තමයි මොන තත්ත්වයකටවත් තුනක් ඉදිරියට යන්න ආරම්භ කරන්නේ. ඒසයි තාමත් ආධුනිකයේ පත්පත්තාන්ට බහිනකොට මේ සම්ප්‍රදාන වීඩියෝ වලට ප්‍රධාන වශයෙන් ප්‍රතිනිධියක් වශයෙන් කටයුතු කරන්නේ සද්ධාවමයි. සද්ධාවෙන් නැවත නැවත නැවත නැවත යොදන. යොදනකොට විතක හරියනවා විතක වරදිනවා. ආනේ වර්ධිනකොට පරිදිච්ච වෙලාවල් වල ගාක් වෙලාවට පසුදා. මේ පසුබාහනකොට බොහෝම කලාතුරකින් තමයි සරුවත්යන් වහන්සේ ළඟට යන්නේ. බොහොම කලාතුරකින් තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් කාලේ ඇටිටි කියන කර්මස්ථානාචාර්යවරු ළඟට අමාරුයි. අහන්නෙම Tamanට වගේම දඟලන කෙනෙක්ගෙන් තමයි ළඟට ගිහිලා ආන්නේ මට මෙන්න මෙහෙම දෙයක් වුණා මොකද කියලා. අභාගීක තරම අර පුද්ගලයාගෙන ඕක තමයි භාවනා කරපුවාම පිස්සු වැදිනවා කියලා කියන්නේ යක් දෙන්නත් එක්කම ආය වෙන තැනකට යන්න කියලා යනවා. එතකොට කර්මස්ථාන අධ්‍යාපනය අන්දෙක් වගේ ගොළුෙක් වගේ බීලෙක් වගේ හිටියොත් අනේ අර දෙන්නම අමාරුයි. අතරමැදියේක ඒ වගේ කෙරුවොත් එහෙම ඔන්න යන එක ගියාවයි කියලා ඒත් අමාරුයි. ඒ නිසා ඒත් දැනගන්න ඕනේ මොකද මේ වෙලා මේ අනවශ්‍ය තැන් වල අනවශ්‍ය කතා. ඒ මේ කොටලුවේ සිංහෙක් වෙන්න හදලා. දෙන්නම ගෙන්නලා දඬුවම් කරලා දෙන්න කියලා දෙන්න ඕනේ. ප්‍රශ්නයක් වෙච්චාම එහෙම ලාමක කච්චිතා කරන්න යන්න එපා. මෙහෙම මෙහෙම කතා කරන්න. මේ මේ සාසනේ හැටි මෙහෙමයි. මේක මෙහෙම විකටෝම සම්මප්පදානෙන් තියෙන්න ඕනේ. ඊට වැඩි වැඩක් තියෙනවා නම් ඒකට මෙන්න මේ උපක්‍රම තියෙනවා. මේක තමයි මේ කමට අනුගත කරනවා කියන්නේ. මේකයි සාකච්ඡා කරනවා කියන්නේ කියලා මේ පුද්ගලයාට තලන්නේ නැතුව මේ පුද්ගලයාට රිදවන්නේ නැතුව කියලා දෙන්න ඕනේ මේ ශාස්ත්‍රයේ ඉස්සරහට යන්න යන්න තව ගැඹුරු කියනවා කියන්නේ. එතකොට මේ ආධුනිකයට මේ අත්දැකීම් සහිතව කතා කරනවා නම් තේරෙනවා අනේ මට මේ පුංචි ප්‍රශ්නෙට මෙච්චර වෙනවා නම් මේට වැඩි කොච්චර උතුම් මැද්දොත් මේ වගේ තත්ත්වවලට පත් වෙලා තියෙනවද කියලා නැවතත් එන්ටේට අර සද්ධා වෙනුවට යම්කිසි ප්‍රඥාවක් ඉදිරිපත් වෙලා නැත්නම් අත්දැකීමක් ඉදිරිපත් කරගෙන ඉදිරියට යන්න පෙළඹෙනවා ඒක නිසා සම්මාප්‍රදාන වීර්ය ක්‍රමයෙන් තමයි ඉස්ලාම යෝගාවචරයට තේරෙන්නේ මේක පිළිබඳව බලනකොට හොඳයි ලෝකයේ ප්‍රශ්න දිහා බලන ආකාර දෙක තුලින් හරි වටිනා ගැම්මක් එහෙම නැත්නම් හරි පිම්මක් තියෙන මේ සම්මාප්‍රදාන පිළිබඳව අද බටහිර ලෝකේ තාලෙට කල්පනා කරන බටහිර ලෝකේ තාලට බුද්ධ ආගම විග්‍රහ කරන ඇත්තෝ මේ සම්මාප්‍රදාන වීර්ය කියන එක අයින් කළා කතා කරා. මේගොල්ල කියන්නේ මේ අතහැරීම තුලින් නිවන් දකින්න පුළුවන්. ඒ නිසා ඕනෑමට වැඩිය තටමන්න එකයි. ඕනෑමට වැඩිය සීලය අවශ්‍යයි. මේ සම්මප්පදාන වීර්යයි සීලයයි අතර පුදුමාකාර සම්බන්ධකමක්. ඒක මේ කෙලින් බැලුවට පේන ඍජු රේඛීය සම්බන්ධකමක් නෙවෙයි. වක්‍ර සම්බන්ධයක් තියෙනවා. යම් කිසි කෙනෙක් මේ සම්මාප්‍රදාන වීර්ය පිළිබඳ සැලකිලිමත් නම් ඒ පුද්ගලයා සීලයෙන් දිගින් දිගට වඩනවා. යම් කිසි කෙනෙක් කියනවා නම් එහෙම වීර්ය කිරීමක් අවශ්‍ය නැහැ. මෙතන අවශ්‍ය කරලා තියෙන නිදහස් චින්තනය, හිතට එන දේවල් දිහා බල බල හිටපම හරිය කියලා ඒ පුද්ගලයා දිහා බලන්න ඉතාමත්ම ලාමකයි සීලය. තව සමහරක් ඉන්නවා සීලය සම්පූර්ණ කරගෙන මේ වැඩේ කරන්න ඕනේ. සම්මාප්‍රදාන වීර්ය සම්පූර්ණයෙන්ම ඇතිකරන කරන්න ඕනේ කියලා ඒ කට්ටිය කවදාවත් දැක්ක බයින්නේ නැහැ. එනිසා මේ අන්ත දෙකක් මැදක් තේරුම් ගන්න. මැද කියන්නේ මොකද්ද? අපිට මේ දැනට තියෙන සීල වැඩේ පටන් ගන්නට ඇති. අපිට මේ දැනට තියෙන වීර්ය වැඩේ පටන් ගන්නට ඇති. නමුත් සමහර කරන්න බෑ. ඒකෙන් වැඩේ පටන්ගෙන ඉදිරිපත් වෙන මතුවෙන දුෂ්කරතා අපහසුතා වලදී මීට වඩා සිල්වතෙක් හම් වෙලා මීට වඩා වීර්යවන්තෙක් හම් වෙලා ප්‍රඥාවන්තෙක් හම් වෙලා ඒකට උත්තර අහනකොට ලාමක කතාවක් අහන්න හම් වෙන්නේ නැහැ. විරිය ආරම්භ කතාවක යහන්නම් ප්‍රඥා ආරම්භ කතාවක යහන්නම් ආන්නේ එතකොට ඕනේ තව ටිකක් මුරිච්චි තද කරගෙන වැඩි ශක්තියක් යොදාගෙන ඉදිරියට යන්න ආන්නේ ඉදිරිය යනට මීට වැඩි දුෂ්කරකමක් හම්බෙනවා ඒ මොකද සැපපාසු සම්බන්ධවම කතා කරන්නේ ප්‍රශ්නේ මතුවෙන්නේ දුෂ්කරතාවය මතුවේ එතකොටත් ඒ වාගම සම්මප්පදාන වීදී ඉදිරිපත් කරගෙන යන්න නම් ටිකටෝම ක්‍රියාවක් ටිකටෝම හොඳට බල කැවිච්චි බැටරියක් තියෙනවා එහෙම නැත්නම් වාහනේ නතර වෙන නතර වෙන ගානේ ආයෙ ස්ටාර්ට් කරගන්න බැරි. ඒ නිසා මේ සම්මප්පදාන වීර්ය කියන එක නිතරම charge වෙවි තියෙනවා. බැටරිය charge වෙනවා වාහනේ. ඒ සඳහා නිතර ධර්ම සාකච්ඡා කරන්න වීර්ය ආරම්භ කතාවට අරුම් කන් දෙන්න. එහෙම නැත්නම් අපිට හිතනවා මේක මේ දුක හොයාගෙන යන ගමනක්. එන්නේ දුක වැඩි වෙන ගමනක්. පනවා ගන්න වැඩක් නෙ කියලා අර නිදහස් චින්තන කාර්යයන්ගේ පැත්තට අපි ගන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ නිසා අචින්තනකාරයෝ එහෙම නැත්නම් එහෙම කල්පනා කරන්නේ නැත්නම් ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්න බෑ. හොඳ කුසලතාවය ඇති හොඳ දක්ෂතාවය ඇති ඒක පාරෙන් මේ වැඩේ කරගන්න. ඒත් ප්‍රතිපත්ති වශයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉදිරියට යන කෙනාට ඒකාන්තයෙන්ම සීලය අවශ්‍යයි. ඒ සීලය රඳා පවතින ප්‍රධාන වශයෙන් මේ සම්මතය. මේකට කියනවා සම්මා වායාම. මේ සම්මා වායාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගයන මේ ව්‍යායාමය නැත්නම් වීරිය කිට්ටුවෙන්ම උදව් කරන්නේ සතිය. නැත්තම් සතියට ආසන්නම කාරණාව පෙන්වන්නේ සම්මා වායාම සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. ඒ නිසා යම් වෙලාවක මේ ව්‍යායාමයේ පහ ලැබුවා නම් එතන ඉඳලා සතිය අතට. සතිය සතිපට්ඨානයක් වශයෙන් වඩා තහවුරු වෙන්න. වඩා ඒ ස්ථානයේ ගණ්ඩ ආසන්නෙම ළඟ වීර්ය නිතරම වැඩ කරනවා. එනිසා මේ වීර්ය අවශ්‍ය කරන වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට නොතිබුණොත් එතනදී සීලයක් කඩාන වැටෙනවා සමාධියක් කඩාන වැටෙනවා යුත්ත මුත්ත පටිභාණය කියලා කල යුත්ත කිරීමේ ඥානයක් නැතුව ඒක නිසා සරුවඥාන්සේ විතක සඳහන් කරනවා විරියපතෝ විරියවතෝ පන නාම භික්කවේ විරියපතෝ විරියවතෝ නාම කිං විරියවතෝ කිං නාම නසීච්ඡති වීර්යවන්තයාට මොකද්ද විදගෙන යන්න බැරි කියලා වීර්ය නැතිනම් තමයි මෙතෙක් කරපු ඔක්කොම කොට ධර්ම ටිකක් සෝදපාලුවට ලක් වෙනවා. මොකද ප්‍රථම මාර්ගඥානෙ ලැබෙන කල්බයි අපි මේ උපේන සීල සමාධි ප්‍රඥා ආපව් හැරෙන සුදි. අනිත්‍යතා. ප්‍රථම මාර්ගඥානෙදි තමයි අපි ඒක ආපව් නොහැරෙන ස්ථිරසාර තැනකට අහු වෙන්නේ. එතෙන්ට යන්න කම්ම බහානත භෝ වීර්යයක් ඕනේ සෝවාන් ආදී මේ පළවෙනි සංයෝජන ධර්ම දුරු කිරීම. ඊගාවට ඊගාව ධර්මයේ සඳහා. ඊගාවට ඊගාව අවසානයේ හත් වෙනකම් ඕනේ දැන් මේ සූත්‍රය කියන්නේ රහත් වුණාටත්පත් තේෝනේ ඒ මොකද අපි වාගේ කටයුතු කරන තව විශාල පිරිසක් ඉන්නවා අපේ ආදර්ශය බලාපොරොත්තු. ඊයත් අපිට ওই කිව්වට කියන තරම් ප්‍රමාණය දීකින් අමතක කරන්න බෑ. නිසා තමන්ගේ කටයුතු කරගත්තට පස්සේ ඒ වීර්ය අවශ්‍ය වෙනවා. මෙන්න මේ වීර්ය චෛතසිකයේ ගැත අපි ඔය සම්මප්පදාන වීර්ය කියන විශාල මාතෘකාවේ මේ වීර්ය චෛතසිකයට ආවට පස්සේ සමත යෝගාවචරයට වඩා විපස්සනා යෝගාවචරයට වීර්ය අවශ්‍යයි. සතිය අවශ්‍යයි. සතියට ශක්තිය වීර්යය. ඒ නිසාම දෝිතා ගැඹුරින් බලනකොට මෙන්න මෙහෙම සාක්ෂි හම්බ වෙනවා මේකේ. අර අපි කලින් කිව්වාගේ සමහරක් කියනවා ওই තරම්ම වීර්ය කරන තටමඬ දෙයක් ඇත්තේ නෑ. ඉදහාසේ එනේන දේවල් බල බල හිටපොම ඇති කියලා. ඒක අපි ප්‍රතික්ෂේප කරන්නත් බැරි. මේ කීනාසෝ වල සූත්‍ර දෙකක් අංගුත්තර නිකාය වදාළා. එකක් තමයි අපි මේ ඉදිරිපත් කරගත්තේ ඒකේ පස්වෙනි සීනාස්ව බලය තමයි සතර සම්මප්පදන් වීර්ය. අංගුත්තර අටක නිපාතේ සඳහන් වෙන එකේ මේක සඳහන් වෙන්නේ නැහැ. මෙතෙක් වෙනකන් සඳහන් කරපු කාරණා හතර සංඝා වෙනව පස්වෙනි එක නැහැ. සම්මප්පදාන වීර්ය නැහැ. සතර ඊර්තිපාද තියෙනවා, සතර බල තියෙනවා, සතර පංච බල තියෙනවා, පංච ඉන්ද්‍රියක් නැහැ. ඒ නිසා සමහර චරිතවලට ඒ වාගේ නිතරම දැඩිව ගත්ත වීර්යයක් අවශ්‍ය වෙන්නේ ඉතාමත්ම ඥානවන්ත ප්‍රඥාවන්ත ඇත්තු එකපාරෙන් දෙකම මේ කටයුත්ත කරගන්න. එතකොට මේක අවශ්‍ය වෙන එකක් නෑ. ඒක නිසා අපිට සමහර වෙලාවට එච්චරම කුඩුතල්යන් තල්ලට දීලා තද කරගෙන දතෙන් දත කපාගෙන ධාඩිය දාගෙන දඟලන්න නැතුව ඉබේම මේ ඥාන පහළ වෙන වෙලාවල් එනවා. නමුත් ඒවා ඉන්නේ කලාවට. බොහෝ විට අපිට ඒ සඳහා ක්‍රමවත්ව යොදවීමක් අවශ්‍යයි. ආනි යොදවීම අවශ්‍ය වෙනකොට හිතන්න නරකයි මේක මේ අනුන්ගේ දුර්වලකමක් නිසා, ඊටුව නරක වෙච්ච නිසා නැත්තම් මොනවා හරි කියලා හිතා ගන්න ඕන තමයි අනිවාර්යයෙන්ම රහත්නවත් අවශ්‍ය කරන මේ සම්මත්තයන් දීදී නැතිකම නිසා. ඊට පස්ස ගහලා. නිදේ කියනනම් ආයුධේ මුණට දැල්ල නැමිලා. ඒ දැල්ල නැවතත් ගාලා ගත්තාම ආයුධේ හොඳට හයි වෙනවා. ඒ වගේ සම්මත්තයන් දීදී තමයි ඉස්සල්ලාම ගමන් කරන්නේ. ආන්නේ ගමන් කරන දීදී නිතරම අවදි නැත්තම් දිනු නැත්තම් ඒ ගමන ඉතාම දුෂ්කරයි. දහස්වර මැරෙනවා මේ බයි බියගුල්ලා. වීරවන්තයා මැරෙන එකතරේ. ආන්නේ එකතරේට යන්න නම් හොඳ ආරම්භයක් තියෙන හොඳ ප්‍රශ්න පිළිබඳව දැනගෙන හොඳ වීරියක ඉදිරිපත් වෙන්න. මෙන්න මේ වීරිය මේ අපි කියන කාට පුද්ගල ભેද කපාගෙන ඉදිරිපත් වෙනකොට මේ සත්පත්ථානේ වඩනේ විපස්සනා වඩන පුද්ගලයාට අවශ්‍ය වෙන්නේ මානසිකාරයේ පැවැත්වීමටයි මෙලේ කිරීමට. ඒ නිසා යම් තැනක පිම්බෙන අවස්ථාව පිම්වීමක් වශයෙන් මෙනෙහි කරන්නේ නැතුව මට මේක කරන්න පුළුවන් කියලා හිතන හිත කුසීත හිතක් කියලා දරගන්න. මේ නිදහසට කාරණාවක් ඉදිරිපත් කරගෙන අන්දට හේතුලා නිකන් ඉඳයි දැන් කල්පනා. ඒකට හේතු වෙන්නේ ඒකට බැසගන්නේ අහේතුකෝ නෙමෙයි. දැන් හොඳට අනුන්ට පිටින කියනවා. මෙනෙහි කරත් නැතත් හොඳට පේනවා. ඒක නිසා මෙනෙහි නොකර බලමු කියලා හිත හැම වෙලාවෙම බලන්නේ මෙන්න මේ සීතල ගතියට, කුසීත ගතියට, හැංගිච්ච ගතියට යන්නේ. ආන්නේ වෙලාවේදී මේ වැනි කුසීතතාවයකින් කොහොමද මේ වගේ උතුම් දෙයක් ළඟා වෙන්නේ? අඩු ගානේ කුඹරක්පත් කරගන්නවත් හම් වෙන්නේ නැහැ කම්මැලියම. පත්කන එකත් ලේසි නෑ. හේව් එකේ මේ වගේ ආධ්‍යාත්මික ප්‍රගතියක් ජීවනක් අපි කොහොමද ලබාගන්නේ කියලා අර හිත ඒ වෙලාවට නිග්‍රහ කරලා, නිකැනින් කරලා, නැවත නගලා තියාගන්න මේ කියන හතර වර්ගයේම ප්‍රධාන වීර්ය අවශ්‍යයි. ඒ නිසා මේ වෙලාවට මේ නියම තියුණු හරියටම අරමුණට ගැළපෙන තාලෙට මෙනෙහි කරන්ට එක සැරයක් මෙනෙහි කිරීමේ දක්ෂතාවය එනවා. මේ අරමුණ නැවත නැවත මෙනෙහි කරමින් කරමින් යනකොට තමයි තේරෙන්නේ මේ මෙනෙහි කිරීම ඇත්තටම වර්තමාන මොහොතේ අරමුණට හිත ගේන්න සමත් වෙනවද නැද්ද කියලා. මොකද අපි අර සත්‍ය ගැන සඳහන් කරනකොට සඳහන් කරා මේ සත්‍ය මේ පරිසම්මිත මාර්ග පොතේ සඳහන් කරන ඉතාමත් විස්තරසහිතව සඳහන් වෙනවා. කියලා ඉවර කරගන්න බැරි තරම් විස්තරයක සඳහන් වෙනවා. පේනවා සාරිපුත්‍ර සාන්තිගේ දැනුම අස්සාසාදි මධ්‍ය පරිෝසානේ සතිය අනුගච්ඡන්තෝ චිත්තං අජ්ජත්තේ අජ්ජත්තේ වික්කපත ආසාද ප්‍රසාසී අපි කියමු නැත්නම් පිඹීම හැකිලිමේ ආදිමත්‍ය පරිෝසාන කියන මුලමැද අග මම බලමි කියලා හිත මිහිදන වෙලාවේදී ඒ නාසිකාග්‍රේ හිත තියෙනක මුළු කයතම වීදෙන්න ඉඩ තියෙනවා. අත උදරයේ පිම්බීම හැකිලින් බලා ඉන්න එක උදරයේ තියෙනවයි කියලා කියමින් හිත මුළු කයෙම වීදෙන්න ඉඩ තියෙනවා. ආන්නේ එහෙම හරියටම එල්ලේ හරියටම එකලස් වීම සිදුවෙන්නේ නැතුව හිත වංච කෙරුවොත් කායතෝච කාය හිත දෙකම දරත භාවයටපත් වෙනවා කියලා කියනවා. පන්දති චේව ඉංජිතේ චේව පන්දිතේ කය ගැසිලා යනවා කම්පන භාවයටපත් වෙනවා. හරියට නිින්දෙන් ඉඳලා අවදිනවා වගේ පාට ගැසිලා අවදි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා විත්තේ පඳුරට විත්තේ හාවට වැදෙන පඳුරට කියලා පිට ගියොත් අරමුණ හරියට සතිය වීර්ය නැතුව පිට ගියොත් එතනම විපාක වෙනවා. යෝගාවචරයට පේන සමාල්ලාට වෙනදට වඩා හිත අයේ පවතී. මේකට සන්තෝෂ වෙලා හිටියොත් යෝගාවචරයට මතක නැතිනවා කයේ පවතින එක නෙමෙයි මේ වෙලාව ගන්න තියෙන හරියට උදරයේම පවතින. නැත්නම් නාසිකාග්‍රයෙන් පවතින තෝනේ කියලා අර යම් ප්‍රමාණයකට මෙල්ල වෙච්ච හිත අවසාන එල්ලේ දක්වාම ගෙනියන්න මෙනෙහි කිරීම තිබුණේ නැත්නම් කවදාකවත් හම්බ වෙන්නේ මෙනෙහි කිරීම සැහැල්ලු වුණොත් අර කයට ගිය හිත අතීත අනාගතේ පාවා යන්න පුළුවන්. අනුන්ගේ කයටත් යන්න පුළුවන්. ඊට පස්සේ සම්පූර්ණ භාවනා කරනවා. ඒක නිසා මේ අරමුණෙන් හිත යන්තම් ගැලවෙනකොටම මේ හිත විවිධාකාර විදහාස කාරණු දෙමින් මේ සම්ප්‍රදාන ධර්ම පැත්තකට කරලා දැන් මට පුළුවන් දැන් මට තේරෙනවා කියන විදිහට මවා පාණ්ඩ හදන ගතියක් වෙනවා. ආන ඒක තේරෙන්න නම් අඛණ්ඩ වීර්යයක් තියෙනවා. අඛණ්ඩ මෙනෙහි කිරීමක් තියෙනවා. මේ මෙනෙහි කරන්ට නම් කායික වීර්යය තියෙනවා. මෙනෙහි කිරීම කියන්නේ චෛසික වීර්යය. මේ චෛසික වීර්යය තියෙන කායික වීර්යය තියෙනවා. කායික වීර්යය තියෙන නම් භාවනා කරන්න කලින් හොඳට සමබරව හොඳට ක්‍රියාත්මක වෙච්ච කායික වීර්යයක් වන මේකට තමයි සක්මන වෙනවා. දැන් කොච්චර බණ අහලා තිබුණත් කොච්චර තමන්ට කලින් භාවනාව හරි ගිහිලා තිබුණත් මේ වෙලාවේ කලින් සක්මන් කරලා හොඳට අවදි කරගත්ත කායික මානසික ශක්තියක් ඇතිව ඉදිරිපත් වෙලත් එනේන ආරමුණ හරි ගියත් හොර ගියත් විකතෝම මෙනෙහි කරමින් මූලික ප්‍රදේශයේදී හරියට හිතට පෙන්ලා දුන්නේ නැත්තම් හිත හැම වෙලාවෙම වටතරකම කරනවා අපි දාර කලින් මතක් කරගත්තා වගේ හොඳට දක්ෂ අලිකාරයා කොච්චර ඇත්මිලේ දැනගෙන හිටියත් ඌ යථාගේ කරත කොට වෙනකොට නිල තුනක් පාගගෙන තමයි නැගින්නේ. නැග්ගට පස්සේ යථා දානවා දැන් නම් ඉති සෙල්ලම් කළා ආදිය. දැන් නැති කෙනා නගිනකොට යථා දැනගන්නවා මේ මිනිසයා මේ ඇත් නිල දැනගෙන නෙවෙයි නගින්නේ. ඒ නිසා යහට මට පෙරලපුවාම බිම ගැදගෙන වැටලා මැරෙනවා. නැත්තම් යථාට බය තමයි යථා උඩ යන්නේ. අර ඇත්කාරයා කොච්චර පුංචි මිනිහා වුණත් හෙන්දුව තියාගන්නවා යථාට. පේන හැදී නගිනකොට නිල තුනක් මෙරිකා ගන්නවා. නගිනකොට අතාල ගන්න මම කොච්චර ලොකුණත් මෙයත් එක ලෙල්ලක් ආන්නේ වගේ තමයි භාවනා පරියන්ක මුලදී හොඳ හැකි සංඥාවකින් වාඩි වෙලා එන්නේ එන අරමුණ අපි හිතමු මූල කර්මස්ථාන වෙන්න පුළුවන් බාහිර අරමුණක් වෙන්න පුළුවන් කොයි එකෝ මෙහෙ කරමින් ගියා නම් හිත පස්සට ඉච්චරම සෙල්ලක්කාරකම් කරන්නේ තේරුණා මේක සඳහා මේ කල්ැතු සූදානම් කරගත්ත සක්මන නැත්තම් මෙනෙහි කිරීම කරන්නේ නැත්තම් අපේම හිත පංචක ධර්ම වලට ඉඩ දෙන්නේ. නීවර ධර්ම වලට ඉඩ දෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේට අර විදියට රහත් වුණාට පස්සේ අනුන්ගේ හිත් හැදීම සඳහා සාසන වර්ධනය සඳහා තමන්ගේ ආදත්තය පිණිස මේ සම්ප්‍රදාන උදව් කරනවා. වගේම අපිට මේක කිට්ටු කරගන්න පුළුවන් භාවනා කරන කෙනා. භාවනා කරන කෙනාටත් මේ භාවනාවේ මෙතෙක් කරපු දේවල් වැඩි තහවුරක් ලබා ගන්න. ඒ වගේම ඉස්සරහට උපනිෂ්ඨේ සම්පත්‍ය ඇති වෙන්න නම් මේ වීරිය කියන ඉර පායලාම තියෙනවා. ඊකටම පවත් ඒ නිසා පරියංග භාවනාවට වඩා ඉතාම වැදගත් වෙන්නේ මේ අවස්ථාවේදී මේ සක්මන. සක්මනේදී වීර්ය දෙගුණ වෙලයි ක්‍රියාත්මක වෙන්නේ. පරියංකේදී ඒක ගුණයි. ඒ මොකද ඉරියව් පවත්වීමක් පරියංකේ පරියංකේ නෑ. ඉරියව්ව දීලා තියෙන්නේ. සක්මනේදී එමනේ පය ඔසවන්න ඕනේ, යවන්න ඕනේ, තබන්න ඕනේ. ඒකට එක වීර්යයක් ඕනේ. යවන යවන අවස්ථාව මෙනෙහි කරන්න තව වීර්යයක් ඕනේ. ඒක නිසා හොඳට කියන්න පුළුවන් කාරණාවක් තමයි මේ බුද්ධ ශාසනයේ විතරයි සක්මන් භාවනාව. අනෙක් කිසිම සාධනයක නැහැ. අපි සාමාන්‍ය ගමේ කතාවක් කියනවා මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැන්. මේ වගේම තමයි භාවනා කරන යෝගාවචරයා මිනිහාද නොමිනිහාද කියලා යෝගාවචරයද නැද්ද කියලා බලා ගන්න පුළුවන් කොච්චරක් සක්මණට උදව් කරනවද සක්මණට කාලේ කරනවා. ඉතින් ධර්මචනා සඳහන් කරනවා පංචමානි බේකවේ චංකමේ ආනිසංසා. ආනින්නේ මේ සක්මන් භාවනාවේ ආනිසංස පහක්. අප්පාබාදෝ හෝති අධානකමෝ හෝති ප්‍රධානකමෝ හෝති. අධානකම කියලා කියන්නේ දීර්ඝ ගමනක් යන්න හොඳට කාය කර්මණ්‍ය කරලා දෙන්නේ සක්මන්. ඒ නිසා සාධුවචනාන්තේ මාස 8, සමාට මාස 7, සමාට මාස 6 දීර්ඝ චාරිකා යන්න හදනකොට කල්ලාතු හොඳට සක්මන් කරලා ඇඟ සූදානම් කරගන්න. හොඳට ගමනට කර්මණ්‍ය වෙනවා. ඒ නිසා අධානකම හිතිනවා සක්මන් කරන ප්‍රධානකමෝ මේ භාවනා කෘත්‍යයක් වෙන තම විශාල ලොකු ව්‍යාපෘතියක් අවසානයේ දක්වාම අත නෑර කෙනියන්න නම් ලොකු ප්‍රධාන වීර්යයක් අවශ්‍යයි. ඒ ප්‍රධාන වීර්යයක් ඇති කළද මේ සක්මණේ. මොකද ඒක ක්‍රියාත්මක වේලාවක ඇති කරගන්න සමාධිය. ඊගාවට අප්පාබාධෝ හෝති. අප්පාතංකෝ. කායික ආබාධ අඩු කරනවා. පුංචි පුංචි අජීර්ණ රෝග, පුංචි පුංචි ව්‍යාපාර සමබර නැතිකම, පුංචි පුංචි සෙම් රෝග නැති කරනවා. ඊගාට අසිත කායිත පී අසිත පීත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති. Taman එදාට එදාට වළඳන ආහාර ගිලම්පස ටික හොඳට දිරවන. බාගෙට දිරවලා බඩේ අමාරු වෙනවා. හොඳට දිරලා ඕජාව ශරීරගත වෙනවා. ඕජාව ශරීරගත වෙච්චාම කර්මන්නේ කරනවා. ඊගාවට කියනවා සංකමාදිගතෝ සමාධිගත චිත්තෝ. සක්මණෙන් එහෙම යම් කිසි සමාධියක් ඇති කරගත්තා නම් ඒක බොහෝ කල් පවතින බොහෝ දුෂ්කරතාවයන් නැති නඩක් වෙන සමාධියක්. ඒ නිසා සක්මණේ හයිය තියෙනවා නම් හිත හදාගත්තා නම් ඒ තුලින් පරියංගයට ගියාට පස්සේ පටන් ගන්න වෙලාවෙ ඉඳලම භාවනාවට ඉර පැවුවා. ඒ ඇති කරගත්ත දේ දැන් පුරුවන් කියලා නතර කරන්න නරකයි. නූපන්නා වූ ඒ කුසල් ධර්ම ඇති කරන්න විකම ප්‍රධාන විදිය පවත්තන්න. ඒ කියන්නේ එනේන ධර්ම මෙනේ කරනවා මම දැන් දාන්නවා. මම දැන් නාම රූප පරිච්ඡේ ඥාන ඉවරයි. මගේ චිත්ත විසුද්ධිය ඉවරයි කියලා ඒ වගේ කාරණාවලින් හිත කුසිත කරගන්න නරකයි. වංචක ධර්ම වලට යට කරන්න නරකයි. මේ නූපන්නා වූ කුසල් ඉපදවීම සඳහා උපන්නා වූ කුසල් විකට පැවැත්වීම සඳහා කියන මේ ප්‍රධාන වීර්ය ඉදිරි කොටස් කරගෙන යනවා. ආනේ දේවල් කරගෙන යනවා නම් ඒ යෝගාවචරය හැමදාම ලෝකේ උඩයි. ලෝකෙට යට වෙන්නේ. මොන කාරණාවක් ආවත් තේරුම් ගන්නවා හොඳයි මට මේ දැන් එක බැරි වුණාට මේක මම අනිවාර්යයෙන් විසඳිය යුත්තා. මම මේකට විසඳනවා කියලා තව ඉදිරියට ඒක තමන්ගේ වීර්ය වැඩි කරගන්නට කුසලතාවය වැඩි කරගන්න දක්ෂතාවයන් වැඩි කරගන්නට උදව් කරනවා. ඒ නිසා භාවනාවේ අර රහතන් වහන්සේ නමකට මේක අපි විදර්ශන වශයෙන් ඉදිරිපත් කළාට හොඳටම තේරෙන්නේ මේ භාවනා යෙදී ඉන්න වෙලාවේ. ඒකෙදි සමත භාවනාවට වඩා විදර්ශනා භාවනාවට ලොකු ආදර්ශයක් ලැබෙනවා. ඒ මොකද කල්පනා කර කර තර්ක ඥාන ඉදිරිපත් කරගෙන කොහොමඩක්වත් යන්න බැරි ගමනක් ඉපතනවා. මම නැවතත් මතක් කරනවා කවදාකවත් බෑ චින්තාමය ඥාන වල විපස්සනා බලන්න. කවදාකවත් බෑ තර්කයෙන් මේකට යන්න. මේ වෙලාවේදී ඉදිරිපත් වෙච්ච දේට කෙලිම මුණ දෙන්න. මුණ දීලා හැකි සංඥාවෙම ගහන්න ඕනේ. එහෙම ගහපු ඇත්තොත් තමයි රහත් උනේ කියලා හිතා ගන්න. එහෙම නැතු ඒක පහුවෙලා මේ බෙහෙත් කරලා අරක කරලා මේක කරලා මම මේක කරන්නම් කියලා හිතුවොත් එහෙම අපේ හිත নানা ආකාරයෙන් මේ නීවර ධර්ම වලට දොරාලු. ඒ නිසා මේ මැත්තේ මලක් අර පතරාංග සමන්නාගත වීජය ගැන කියනකොට මේ මැත්තේ මලක් ඒක තමයි. ඒක තමයි මම බහගත්තේ. ඒක තමයි මේ කුල පුත්‍රෙක් අපි ගිහිගෙන් නික්මෙන්න. ඒකට තමයි වස්තු අතහැරිය කියලා. අර වෙනදටත් වඩා එනේ මිට වඩා වැඩියෙන් වෙනදටත් වඩා එනේ වේදනාවක් අපහසුතාවයක් ආපුවාම අර වීර්ය ඉස්සරහට තියාගන්න. වීර්ය ඉස්සරහට තියාගෙන ඒකට උදව් උපකාර කරන ආහාර වලින්, බෙහෙත් වලින්, ඉරියව්වෙන් යුතුයුනේ උදව් කරන නමුත් ඒකෙන් අපි ඔප්නම් වන්නේ ඉක්කෙන්